මිත්‍රවරුනි අපි දන්නවා ඕනම ඕනම රළු රළු මතු පිටා සියුම් කරන්න සිනිඳු කරන්න පුළුවන් බව. කළු ගලක් වුණා, ඊටාම ගොර හැඳි රළු ඒ බඳු කළු ගලක මතු පිට සුත්තයක් වුණත් මතු පිටක් වුණත් විවිධ උපකරණ රසායනික ද්‍රව්‍ය ශ්‍රමයේ පාවිච්චි කළොත් ටික කාලෙකින් එය ඊටාම සිනිදු සියුම් උපවැටුණු දිලිහෙන මතු පිටක් බවට පත් කරගන්න පුළුවන් ඕනම ගොරහැඩි රළු ගැට තියෙන ලීයක් වුණත් පුළුවන් ඒ විදිහට තාමසියුම් උපකරණ භාවිතා කරමින් ඉවසීමෙන් එය යටි ගෑවොත් මැද්දොත් ඔපදැම්මොත් දවසක ඊටාම සිනිතු සියුම් ලස්සන වයිවර්ණ වත් ඒ මතු පිටක් හදාගන්න පුළුවන් දිලිසෙන ඒ ඕනෑම දෙයකට පොදුයි. දැන් මේ මහ පොළව වුණත් ඒ වගේ. සිමෙන්ති පොළව වුණත් ඒ වගේ. පිටියක් වුණත් ඒ. එතකොට එහි ඉහළම ස්වභාවය තමයි ඔය කැඩපතක් කියන එක දර්පණයක්. දැන් කැඩපතක් දර්පණයක් කියන්නේ ඊටාම සිනිදු දෙයක්, සියුම් දෙයක්. ඒ රැලි නෑ, වලවල් නෑ. තුමට එකාකාරී මතු පිට. ඒ නිසා තමයි එහි යම් යම් දේවල් වල ප්‍රතිබිම්බයක් වැටෙන්නේ යම් යම් දේවල් වල ඡායාව පිළිබිඹු වෙන්නේ. ඒට වැටෙන ආලෝකය සම්පූර්ණයෙන් වගේ ආපහු දෙනවා කැඩපතක්. කැඩපතක් කියන්නේ බඳු දෙයකට. එය ආලෝකය තියාගන්නේ නැහැ. කැඩපතට වැටෙන ආලෝකය ඒ කැඩපත තමන් සම්පතේ තියාගන්නේ නැහැ. හංගගෙන තියාගෙන ඉන්නේ නැහැ. තියාගන්න තැනක් නැහැ කැඩපතට. සම්පූර්ණයෙන්ම විවෘතයි. ඒ නිසා කැඩපතකට පුළුවන් නිවැරදි යථාර්ථවාදී ප්‍රකෘති ප්‍රතිබිම්බයක් හදලා මවලා ආපහු ඒ ඒ වස්තුවටම පෙන්වන්න. ඒ පුද්ගලයාටම පෙන්වන්න. මෙන්න ඔබේ හැටි කියලා. කැඩපත කිසි දෙයක් කරන්නේ ඒ කිසිවක් නොකරන නිසා තමයි කැඩපතට පුළුවන් වෙලා තියෙන්නේ සම්පූර්ණ සත්‍ය ඡායාවක් ප්‍රතිබිම්බයක් හදන්න. දැන් ඕනෑම දෙයකට ආලෝකය වැටෙනවා. වැටුණාට මොකද ඒ ආලෝකයේ ඒ අනිත් දැන් මේ බිත්තියකට වැටෙන ආලෝකය වුණත් ඒ බිත්තිය හුඟක් ඒවා තියාගන්නවා. තියාගන්න ඉඩ තියෙනවා ඒ බිත්තියේ. හොඳට බැලුව තියුම් වලවල් තියෙනවා. ගොර හැඳි මත පිටක් තියෙන. ඒක ආස්තේ ආලෝකයට පුළුවන්. ඒ ආස්තේ හට මෙහාට ගමන් කරමින් රැඳෙන්නට ඉතින් එතකොට ආපහු අපිට අපිව පේන්නේ නැහැ පිටියක් ඉස්සරහට ගියාට. මොකද අපිට ආපහු ලැබෙන දෙයක් නැහැ. හැබැයි පිටියක් වුණත් හොඳට මැද්දොත් එහෙම දවසක අර කන්නඩියක් වගේ උප වැටුණොත් අර බලවල් ඔක්කොම අයින් කරොත් තවදුරටත් කියනවනම් Tamange කියලා යමක් තියාගන්න නැති තත්වයට පිටියපත් වුණොත් පිටියක් හොඳ කැඩපතක් වෙයි. එතන මේක තමයි ස්වභාවය මේක තමයි ලෝකේ පවතින ලෝකේ සිද්ධ වෙන ස්වභාවයන් දෙක එකක් මොකද්ද කොටසක් තමා ළඟ තියාගන්නවා තියාගත්තාම ටිකයි ආපහු දෙන්නේ ඒ ආපහු දෙන ටිකෙන් ගන්න කෙනාට තමන් පිළිබඳව පණිවිඩයක් අදහසක් ලැබෙන්නේ නැහැ අනිත් පැත්තෙන් දෙල්තාම ඔප වැටුණු තමන්ගේ කියලා දෙයක් තියාගන්න හංගගන්න තැනක් හදාගත්තේ නැති විවෘත කැඩපතක් බඳු දෙයක් කෙනෙක් ඉදිරියේ අපට අපේ ඇත්ත తත්වය සම්පූර්ණයෙන්ම විවෘතව බලා ගන්න පුළුවන් රහසක් නැතුව මක්නිසාද අපේ ඇත්ත తත්වය සම්පූර්ණයෙන්ම අපට निराවරණය කරලා අපට පෙන්වලා දෙනවා ඒ හැඩපත හොඳ ටික තියාගෙන මා මේ ටික හොඳයි කියලා ඒ ටික තියාගෙන මේ ටික ලස්සනයි කියලා ඒ ටික හංගගෙන හැඩපතට ඕන නැති ටික විතරක් නෙමෙයි ප්‍රතිබිම්බයක් විදිහට එළියට දාන්න. එහෙම නැත්නම් අනිත් කෙනා තරහ වෙයි කියලා අවලස්සන ටික, දුරු වර්ණ ටික ඒවා Taman ළඟ තියාගෙන හොඳ විතරක් කියන්න යන්නේ මෙන්න ඔබ හොඳ කෙනෙක්, මෙහෙම කෙනෙක් කියලා ඒ කැඩපත ඉදිරියට ආ කෙනාව සතුටු කරන්නට එයා සතුටු වෙන හොඳ ටික විතරක් කැඩපත කියන්නේ නරක ටික Taman ළඟ තියාගෙන. ඒ වගේම එයාව අසතුටටපත් කරන්න එයාවට රිදවන්න හැඩපත හොඳ ටික තියාගෙන නරක ටික විතරක් ආපහු දමලා ගහන්නේ නැහැ. මේ දෙකම කැඩපතක් කර නැමක් නිසාද කැඩපතට කිසිම ඕනකමක් නැහැ තව කෙනෙක්ව සතුටු කරන්නවත් අසතුටුපත් කරන්නවත් එය සාමාන්‍ය ස්වභාවයක් ඒක ඉක්මවා ගිය ස්වභාවයක් තමයි කැඩපතක තියෙන්නේ. ඔය අනිත් කෙනෙක්ව සතුටු කරන එක හෝ අසතුටටපත් කරන එක කෙනෙක්ව කෙනෙක්ව වර්ණනා කරලා එයා තුල මමත්වය ඇති කරවල ඒ මමත්වය සතුටු කිරීමේ ඒ වගේම රිදවල විවේචනය කරලා විග්‍රහ කරලා හිංසා කරලා අසතුටටපත් කිරීමේ ඒ සාමාන්‍ය ස්වභාවයන් දෙකම නැති දෙයක් තමයි කැඩපති කියන්නේ. ඒ දෙක තමයි එහා කියන එකක්. ඒ දෙකම ඉක්මවා ගිය ස්වභාවයක් කැඩපති කියන්නේ. එයාට කිසිම ඕනකමක් නැහැ තව කෙනෙක්ගේ හොඳ හංග ගන්නවත් නරක හංග ගන්නවත්. එහෙම හංග ගන්න තැනකුත් නැහැ. ඒ ඒවා තිබිච්චේ ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඒක තමයි කැඩපතක් කියන්නේ ඔය මැදලා, උපදාලා. හොඳට පොලිෂ් කරලා. ඒ හංග ගන්න පුළුවන් කුංචි වලවල්, තියුම් වලවල්, ඒවා ඔක්කොම ඉවත් වෙච්ච දෙයකට තමයි කැඩපතක් කියන්නේ. ඉතින් කැඩපත හොඳ දේ තියාගන්නෙත් නෑ, නරක දේ තියාගන්නෙත් නෑ. හොඳ දේ විතරක් පෙන්වන්නෙත් නෑ, නරක දේ විතරක් පෙන්වන්නෙත් නෑ. හොඳ නරක ભેදයකින් තොරව පවත්නා ස්වභාවය තියෙන දේ තියෙන විදිහට පෙන්වනවා. එතකොට දැන් අපි කියනවා මේ ආදර්ශය ගැන කතා කරනවා අවවාදයට වැඩිය ආදර්ශය උතුම් කියලා. ඒ කියන්නේ කෙනෙකුට කෙනෙකුට කියනවට වැඩිය හොඳයි මෙහෙම කරන්න මේ දේ කරන්න එපා තරහ ගන්න එපා මෛත්‍රී කරන්න සිල්වත් වෙන්න අනිත් අයට හිත රිදවන්න එපා දැන් මේ වගේවා කියන්න පුළුවන් අවවාද කියන්නේ ඒක කියන්න පුළුවන් කියන එක හොඳයි හැබැයි ඊට වැඩිය වටිනවා ඒ කියන දේ තමා තුළින් පෙන්වලා දෙන එක. ඒතර වචන නැති ඒක තමයි ආදර්ශය කියන්නේ. ආදර්ශයට වචන ඕනේ වචන නැහැ. නමුත් පණිවිඩයක් යනවා. ඒ කොහොමද යන්නේ පණිවිඩේ? ඒ යන්නේ ජීවිතයේ තුලින්. කතාවෙන් නෙමෙයි ක්‍රියාව තුලින් මේ පණිවිඩය යන්නේ. එතකොට මේ ආදර්ශය කියන්නේ කැඩපතට කියන තවත් නමක් ආදර්ශය කියන්නේ දැන් දර්ශනය කියන්නේ දැකීම කියන එක ආ ආදර්ශනය කියන්නේ ආදර්ශය කියන්නේ ආපසු දැකීම කියන එක දායන්ෙන් කියන්නේ ආපසු කියන එක දැන් ආගමන විගමන කියන්නේ ඒ ඒ කියන්නේ ආපසු කියන එක එතකොට මේ ආපසු දැකීමක්. එතකොට ඒ දැන් ඔය සංස්කෘත භාෂාවෙන් කැඩපතට කියන්නේ ආදර්ශක. පාලියෙන් කියන්නේ ආදාස. කැඩපතට. දැන් සිංහලෙන් තමයි අපි කැඩපත කියලා කියන්නේ කන්නඩී කියලා කියන්නේ. අ එතකොට මේ ආදර්ශය කියන වචනේ තේරුම නම් කැඩපත කියන එකයි. එතන නැවත බැලීම කියන එක. නැවත පෙන්වලා දෙනවා කියන්නේ. ඒක තමයි කන්නඩියෙන් කරන්නේ. කැඩපතින් කරන්නේ වෙන මොනවත් නෙමෙයි. කැඩපත ඉදිරියේ සිටගත් කෙනාගේ ස්වභාවය එයාටම නැවත පෙන්වා දීම. ඒක තමයි ආදර්ශය කියලා කියන්නේ. එතකොට මොකක්ද මේක ප්‍රායෝගික වශයෙන් බැලුවොත් ආදර්ශය කියන්නේ දැන් අපි හුඟක් දෙනෙක් එක්ක ආශ්‍රය කරනවා අපිට විවිධ චරිතත් එක්ක ජීවත් වෙන්න ලැබෙනවා. අ ගෙදරදී සමාජයේදී පන්සලේදී ආගමික ස්ථානවලදී විවිධ ස්වභාවයේ චරිතත් එක්ක ජීවත් වෙන්න අපිට ලැබෙනවා. ඒ වගේ අවස්ථාවල හැමතැනදීම අපිට අපේ හැටි මගේ හැටි අඳුනා ගන්නට කැඩපතක් වෙන චරිත බොහෝම කලාතුරකින් ලැබෙනවා. මක්නිසාද හුඟක් වෙලාවට අපිට ලැබෙන්නේ කොටසක් අපේ කොටසක් ගැන කතා කරන චරිත. අපිත් එහෙමයි. අපිත් හැම වෙලේම කතා කරන්නේ අනිත් අයගේ පුංචි කෑල්ලක් ගැන. අන්තුවක් ගැන අපිට පේන පුංචි අන්තුවක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒ අන්තුව හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් ලස්සන වන්නටත් පුළුවන් අවලස්සන වෙන්නටත් පුළුවන් ලස්සන වුණත් අවලස්සන වුණත් අපි මේ කතා කරන්නේ සමස්ත පුද්ගලයාම ගැන නෙමෙයි සමස්ත චරිතයම ගැන නෙමෙයි අර අපි අල්ලාගත්ත පුංචි අන්තුව කොටස ෆයිලේ ගැන විතරයි ඒක නෙමෙයි කැඩපතක කාර්යය. එතකොට අපි අපි ගැන අනිත්‍යය කතා කරන්නේ අපි අනිත්‍යය ගැන කතා කරන්නේ මෙන්න මේ විදිහට පුංචි කැලලක් ගැන. පුංචි සිද්ධියක් ගැන. ඒතර අපි කියන්නේ ආ ඔබ හරි හොඳයි. ඔබ හරි කාරුණිකයි. ඔබ බුද්ධිමත්. නැතිනම් අපිටයි කියන්නේ තව කෙනෙක්. ඒ කියන්නේ මගේ සම්පූර්ණ සමස්තේම දැකලා නෙමෙයි මම එහෙම කියන්නේ තව කෙනෙක් ගැන ඒ තනත්තාගේ සම්පූර්ණ ස්වභාවය දැකලා නෙමෙයි මොකක් හරි එක සිද්ධියක් ගැන. ඒතර හැබැයි අපිට අමතක වෙනවා මම මේ කතා කරන්නේ එක සිද්ධියක් ගැන කියලා. සිද්ධියක් කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. පුද්ගලයෙක් කියන්නේ සිද්ධි සිදුවීම් අනන්ත වූ සිදුවීම් ගණනක එකතුවකට තමයි පුද්ගලයෙක් කියන්නේ. මෙතෙක් කාලයක් සිද්ධ වුණු වර්තමානයේ සිද්ධ වෙන සහ අනාගතයේ සිදුවිය හැකි ගණන් කළ නොහැකි සිදුවීම් සියල්ලගේම එකතුවට තමයි පුද්ගලයෙක් කියන්නේ. එක සිද්ධියකට නෙමෙයි අපිට සිද්ධි ගැන කතා කරන්න පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අපි මේ කතා කරන්නේ සිද්ධියක් ගැන මිසක් මේ සමස්ත පුද්ගලයා ගැන නෙමෙයි කියන එක. අපි හොඳයි කියන්නේත් මේ සිද්ධිය, නරකයි කියන්නේත් මේ සිද්ධිය. අපි ගරු කරන්නේ සිද්ධියකට, නිගරු කරන්නේ සිද්ධියකට, පුද්ගලයෙකුට නෙමෙයි. පුද්ගලයා කියන්නේ සිද්ධියකට වැඩිය හුඟා පුළුල් ඊට වඩා විශාල දෙයකට. සිද්ධි වෙනස්. අද වෙන සිද්ධිය නෙමෙයි හෙට වෙන්නේ. කෙනෙක් ගාඩියෙන් නැහැවිලා දූවිල්ලෙන් නැහැවිලා දැලුකුණු තවරගෙන ඇඳුම් කිලුටු කරගෙන කොණ්ඩේ අවුල් කරගෙන ඒ ඉන්නකොට හරි කැතයි අවලක්ෂණයි හැබැයි පුද්ගලයා අවලක්ෂණයි කියලා අපි කියන්නේ නමුත් ඇත්ත ඒක නෙමෙයි ඒ සිද්ධියේ අවලක්ෂණයි හොඳට ඊට පස්සේ ස්නානය කරලා හොඳට කොණ්ඩේ පීරලා පිරිසුදු ඇඳුම් ඇඳලා ඒකත් ලස්සනයි. ඉතින් මේක තමයි වෙනස් වෙනවා. ආයෙත් තවත් වෙනස් වෙයි. ඒතර ඒ වෙනස් වෙන සිද්ධිය ගැන නිසා අපිට පුද්ගලයා ගැන කතා කරන්න බෑ කවදාවත්. ඒ සිද්ධි ටික අයින් කළා පුද්ගලයෙක් ගැන කතා කරන්න බෑ. එක වෙලාවක කෙනෙක් ඇත්ත කියනවා, තව වෙලාවකට යාම් බොරු කියන්න පුළුවන්. තව වෙලාවකට තාම කාරුණිකව කෙනෙක්ගේ හදවතක් සැනසෙන විදිහට කතා කරන්න පුළුවන්. ඊළඟ මොහොතේ සිත රිදෙන විදිහට දැඩිව කතා කරන්න පුළුවන් අර්ථාන්විතව කතා කරන්න පුළුවන් කිසිම තේරුමක් නැති කලාප දෙලවන්න පුළුවන් එතකොට අපි කොහොමද මේ පුද්ගලයා ගැන කතා කරන්නේ එයා වඳුන්ලා දෙන්නේ කොහොමද එයා වඳුනාගන්නේ කොහොමද ඇත්ත කතා කරන කෙනෙක් කියලාද බොරු කියන කෙනෙක් කියලාද මෘදු වචන ඇති කෙනෙක් කියලාද රළු වචන කතා කරන කෙනෙක් කියලාද කලක් ප්‍රයෝජනයක් අර්ථයක් තියෙන යමක්ම දොඩවන කෙනෙක් කියලාද නැතිනම් කිසිම තේරුමක් නැති තරක් කාලයක් බලන්නේ නැති ප්‍රයෝජනයක් ගැන හිතන්නේ නැති ඔහේ කටට එනේන දේවල් දොඩවන කෙනෙක් කියලා අපිට බෑ තීරණයකට එන්න. අපිට බෑ සිද්ධි ගැන කතා කරන්න පුළුවන්. මේ සිද්ධියේදී මෙහෙමයි. මේ සිද්ධියේදී ඇත්ත කිව්වා. මේ සිද්ධියේදී බොරු කිව්වා. අපිට තේරෙන විදිහට කතා කරන්න පුළුවන්. අනේක තමයි කැඩපතේ කාර්යය. කැඩපත කතා කරන්නේ ඒ කැඩපත ඉදිරියේ සිටගත්ත මොහොත ගැන හර ඉන් එහා කිසිම මොහොතක් ගැන කතා කරන්නේ මේ වෙලාවේ මේ වෙලාවේ මෙන්න ඔබේ తত্ত্বය මේ මොහොතේ මා ඉදිරියේ සිටගෙන සිටින විට මෙන්න ඔබේ ස්වභාවය මීට මොහොතකට කලින් ඒක මම දන්නේ මීට මොහොතකට පස්සේ එයත් මා දන්නේ කැඩපත හැම වෙලෙම නැවුම් කැඩපත හැම මොහොතකම ජීවත් වෙන්නේ වර්තමානයේ ඊට පස්සේ දවසට ආයෙත් ඒ තැනක් තමයි ඇවිල්ලා හිටගත්තොත් කැඩපත කියන්නේ ආ ඔබ මේ ඔබ වෙන්නට බෑ ඔබ ඊයේ හිතේ කොහොමද හරි කැතට ඉතින් අද ලස්සන වෙන්න විදිහක් නැහැ බොරු කරන්න එපා. කැඩපත කවදාවත් එහෙම කියන්නේ. කැඩපත හැම වෙලේම වර්තමාන ස්වභාවය මේ මොහොතේ තේන දේ විදිහට කියන විතරයි. අනාගත කියන්නේ යන්නේත් නෑ. අතීතයේ හිතිය විදිහ ගෙනල්ලා සංසන්දනය කරන්න යන්නේත් නෑ. මෙන්න ඔබේ විදිහ කියලා මුළු ජීවිතේකම සහතිකයක් දෙන්න යන්නේත් නෑ. මේ මොහොතේ මේ මොහොතේ ඔබට ඔබ පෙනෙන විදිහ මෙන්න. මට පේන විදිහ නෙමෙයි. ඔබට ඔබව පේන විදිහ මෙන්න. මේක ඊටාම වැදගත් කාරණයක්. මට පේන විදිහ ගැන නෙමෙයි. ඒක නෙමෙයි ආදර්ශය කියන්නේ. මට පේන විදිය ගැන කියලා වැඩක් නැහැ. මොකද ඒක ඕනි තරම් කියන්න පුළුවන්. හැම ආගමකම කතා කරලා තියෙන්නේ එහෙමයි. ශාස්ත්‍රූවරයාට දෙවියන් වහන්සේට කොහොමද අපිව පේන්නේ කියන්නේ. ඒක වැදගත් නෑ. වැදගත් වෙන්නේ අපිට කොහොමද අපිව පේන්නේ? බුදුදහම අර වෙන කිසිම ආගමක් ඒක කතා කරේ නැහැ. අපිට අපිව කොහොමද පේන්නේ? කොහොමද අපි අපිව දකින්නට ඕන? කොහොමද මා මාව දකින්නේ? මා මගේ හිත කොහොමද දකින්නේ? එයයි වැදගත් වෙන්නේ. මක් නිසාද මා මාගේ ස්වභාවය දුටුවොත් විතරයි මගේම හිතින් මගේම නුවණින් මගේම සිහියෙන් මගේ හැටි මා දුටුවොත් විතරයි මා පිළිගන්නේ. නැතිනම් තව කෙනෙක් කියන එකක් මා හුදු විශ්වාස කිරීමක් විතරයි. මට විශ්වාස කරන්න නම් තව කෙනෙක් කිව්වොත් මා ජීවිතයේ කැඩපතක් පාවිච්චි කළා නැත්නම් ඒ සමාන දේවල් දාද හුඟක් තාක්ෂණයේ දිනුනුයි කැමරා තියෙනවා ඒ කිසි දෙයකින් මා මගේ ශරීරයේ ස්වභාවය මූණ හැටි දැකලා නැත්තම් මට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඔබ විශ්වාස කරන්න. අවලස්සනයි කිව්වොත් මට විශ්වාස කරන්න වෙනවා. ලස්සනයි කිව්වොත් විශ්වාස කරන්න ඒක විශ්වාසයක් විතරයි. ඒතර තව කෙනෙක් කියනවා කැතයි, තව කෙනෙක් කියනවා ලස්සනයි. ඒතර මා කවුද විශ්වාස කරන්නේ දැන්? මට සිද්ධ වෙනවා විශ්වාසයෙන් විශ්වාසයට කෙනෙක්ව විශ්වාස කරන්නේ ඊට පස්සේ තව කෙනෙක් යමක් කිව්වාම ඊට පටහැනිව මුල් කෙනාව අවිශ්වාස කළා එයා විශ්වාස කරන්න මේ දෙවෙනි කෙනාව ඊළඟ තුන්වෙනි කෙනා ඊටත් පටහැනි ප්‍රකාශයක් කළාම මේ දෙන්නාම ප්‍රතික්ෂේප කරලා ඒ තුන්වෙනි පුද්ගලයාව විශ්වාස කරන්න. ඒතර බුදුදහමේ එනසෙක් මානව සමාජයේම ගමන් කරේ විශ්වාසයෙන් විශ්වාසයට අන්ධ විශ්වාසයෙන් විශ්වාසයට නොපෙනෙන භක්තියෙන් භක්තියට කොහේ යනවද දන්නේ නැහැ. කවුද ඇත්ත කියන්නේ දන්නේ නැහැ. මත් නිසාද මට මාව පේන්නේ මට මාව දකින හැටි ගැන කවුරුවත් කතා කරන්නේ කිසි කෙනෙක් කතා කරන්නේ මං කොහොමද මගේ හැටි තේරුම් ගන්නේ? අන්න අන්න බුදුරජාණන් වහන්සේ කිව්වේ බුදුහාඳුර පාඩවත් කියන්නේ කියන මෙන්න ඔබේ හැටි. බුදුහාඳුරන්ගේ කාර්යය ඒක නෙමෙයි. බුදුදහම කියන්නේ අපට අපේ ස්වභාවය තේරුම් ගන්නට හොඳ කැඩපතක්. ඒ නිසායි කැඩපතට කියනවා ධම්මදාස කියලා. ධම්මදාස කියන වචනේ තේරුම ගහම් කැඩපත ධම්ම ආදාස. අර ආදර්ශ කියන වචනේ තමයි ධම්මදාස. ධර්මයේ කැඩපත. ඒතර බුදුදහමෙන් කලේ කැඩපතක්. බුදුහාඳුරෝ කියන්නේ කන්නඩියකට කැඩපතකට. මක්නිසාද එයින් අපිට අපේම සිත, අපේම සිතිවිලි, අපේම හැඟීම් හඳුනා ගන්නට ඉඩ ලැබෙන නිසා. ඒතර තමන්ට තමන්ව හඳුනා ගන්නට, තමන්ට තමන්ගේ ස්වභාවය දකින්නට භාවනාව කියන්නේ කැඩපතක් විතරයි වෙන ඊට ඇදී 아무තු දෙයක් නෙමෙයි මෙතන. මේක গুপ্ত දෙයක්. වඳින්න තියෙන දෙයක් නෙමෙයි භාවනාව කියන්නේ කැඩපතක්. ඒ කැඩපතින් කරන්නේ මොකද්ද? මගේ හැටි මම දකිනවා. කොයි වෙලාවෙ මගේ හැටිද? මේ වර්තමාන මොහොතේ. මට බෑ ඊයේ මගේ හැටි දකින්න කන්නඩියක් ඉස්සරහට ගිහින්. කන්නඩිය තියාගන්න ඊයේ මං කන්නඩිය ඉස්සරහට ගිහිල්ලා ඊයේ උදේ මගේ හැටි පෙන්වුවාම ඒ ස්වභාවයේ එක පැත්තක හංගගෙන අද මං ගියාම මගේ හැටි අද බලලා අර දෙක සංසන්දනය කරලා තක්සේරුවක් කරන්නේ තක්සේරු වාර්තාවක් කරන එක වැඩක් නෑ භාවනාවෙන් කරන්නේ මේ මොහොතේ මගේ ස්වභාවය මේ මොහොතේ මගේ හැටි මතම පෙන්වලා දෙනවා. කන්නඩිය මොනවවත් කියන්නේ මට ඇස් තියෙනවා නම් අන්න බලන්න. මෙන්න ඔබේ හැටි. හොඳ විතරද නෑ නරක විතරද නෑ හොඳ නරක ભેදයකින් තොරව හොඳ නරක බෙදීමකින් තොරව ඒ නිසා දැන් අපි ආශ්‍රය කරන ඔය කල්යාණ මිත්‍රයෝ කරන්නේ මොකද්ද? ඔබ කල්යාණ මිත්‍රයෙකු සමග සිටින විට කියන්නේ යන්නේ අවවාද දෙන්න යන්නේ නැහැ. හැබැයි මා කල්යාණ මිත්‍රයෙකු සමග සිටින විට මගේ සිත කෝපයටපත් වූ තැනින් මට දැනගන්නට ලැබෙනවා මා කෝපයටපත් වෙනවා. මක්නිසාද? මක්නිසාද මේ කල්යාණ මිත්‍රයා කෝපයටපත් වෙලා නැති නිසා. එකම සිද්ධිය වෙන්නේ එකම සිද්ධිය වෙනවා අප දෙදෙනාටම අප දෙදෙනා ඉදිරියේම කෙනෙකු බනිනවා. මා තරහ ගන්නවා. මගේ සිතට කෝපය එනවා. සාමාන්‍යයෙන් වෙන්නේ අපි කීප දෙනෙක් හිටියොත් අපි ඔක්කොටම තරහ යනවා. අඩු වැඩි වශයෙන් සියලු දෙනාම කෝපයටපත් වෙනවා. අඩු වැඩි වශයෙන් අපි හැමදෙනාම බය වෙනවා. අප හැමදෙනාගේම හිතට ආශාවන් එනවා. අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් ආකර්ෂණීය යමක් දැක්කහම ආකර්ෂණීය යමක් ඇහුවහම ආකර්ෂණීය සුවඳක් දැනුණහම අපි හැමදෙනාම ආකර්ෂණය වෙනවා. ඉතින් එතන ඉන්න දෙන්න තුන් දෙනා හතර දෙනා පස් දෙනා හැමෝම තරහ ගත්තොත් එතන කැඩපතක් නැහැ. කැඩපතක් නැහැ හැමදෙනාම තරහරන් ඉන්නේ. ඒතර කෙනෙක්ගේ තරහ අනිත් කෙනාගේ තරහට පෝර වෙනවා, ආහාර වෙනවා. මේ විදිහට කතා කරන්නේ තරහ හරි කියලා, කතා කරන්නේ තරහ වැඩි කරගන්න, කතා කරන්නේ තරහ පාවිච්චි කරන්නට එතන කැඩපතක් ඉතුරු වෙලා නැහැ. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. නමුත් කල්යාණ මිත්‍රයෙකු සමග සිටින විට ඒ කල්යාණ මිත්‍රයා තරහ ගත්තේ නැත්නම් අන්න එතනදී අපිට ලැබෙනවා කැඩපතක් ආදර්ශයක්. ඒකයි ආදර්ශය කියන්නේ. තරහ ගන්න එපා කියන්නේ. ඊටාම උපවැටුණු, ඊටාම සුසිනිදු කැඩපතක් බවට පත් වෙනවා අර කුපිත නොවනු නොවන කුපිත නො වූ ඒ කල්යාණ මිත්‍රයාගේ මනස ඒ කැඩපතක් බවට පත් වෙනවා ඒ මොහොතේ කුමක් දකින්නටද අපේ සිත් තුළ ඇති වුණු තරහ දකින්නට ඒක තමයි ආදර්ශය කියන්නේ එතකොට ඕනම කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෝ කියලා හම්වඩු ගහගත්ත ස්ථිර ලියාපදිංචි වුණු පිරිසක් නැහැ. පිරිසක් නැද්දේ එකම සිද්ධියේදී 10 දෙනෙක් ඉන්න තැනක 9 දෙනෙක් කෝපයටපත් වෙලා කවුරු හරි තරහ ගත්තේ නැත්නම් කවුරු හරි කලබල වුණේ නැත්නම් කිසියම් කෙනෙක් සංසුන්ව හිටියානම් ඒ සංසුන්ව සිටි කලබල නොවුණු කෝපයටපත් නොවුණු තැනැත්තාගේ මනස ඒ තැනැත්තා කැඩපතක් බවට පත් වෙනවා සිසු නම දෙනාටම ඒ අයගේ කෝපයන් Tamanටම ඒ ආයතම තේරුම් ගන්න. කෝපය විතර හැම මොහොතකම හැම හැඟීමක්ම අපිට ඇති වෙනකොට ඒ ඇති නොවුණු කෙනෙක් එතන ඉන්නවා නම් එයා හැසිරෙන විදිහ, එයා කතා කරන විදිහ, එයාගේ මූලික ස්වභාවය ඒ සියල්ල ඒ සියල්ල කැඩපතක් බවට පත් වෙනවා ඒ මොහොතේ අපේ හිතේ ඇතිවුණු ආවේග කලපල්ල, පෙරලි, අරගල මේ සියල්ලම අපිට දකින්න. ඒක තමයි ඉහළම ආදර්ශය. මක්නිසාද අපේ ගැඹුරුම ස්වභාවය අපි මේ මොහොතේ ගැඹුරින්ම දකිනවා. කවුරුවත් කියන්නේ නැහැ. හැබැයි අර කෝපයටපත් නොවුණු කැඩපතක් බඳු මනස, කැඩපතක් බඳු වචන කැඩපතක් බඳු ක්‍රියාව පරාවර්තනය කරනවා අපේ කෝපය අපේ කලබලකාරී හැසිරීම අපේ වේගවත් වචන ඒ සියල්ලම ආයේ අපිටම දකින්න තිබ සලස්වන එනිසා මේ බුදුදහමේ භාවනාවේ කතා කරන්නේ මෙන්න මේ තමන් තමන්ගේ ස්වභාවය හඳුනා ගැනීම ගැන. නිසා කාටවත් යටත් වෙලා අනේ මගේ හැටි කියලා දෙන්න කියලා මම ඔබ කියන විදිහකට ඉන්නම් කියලා ඒ විදිහේ අනුගාමි අනුගාමිකයෙක් වීම නෙමේ කාගේවත් අනුගාමිකයෙක් වීමක් නෙමේ බෞද්ධයෝ කියන්නේ බෞද්ධයෝ කියන්නේ කාගේවත් අනුගාමිකයෝ වෙන එක නෙමේ මෙතන අනුගාමිකයෙක් නැහැ නායකයෙකුත් නැහැ අනුගාමිකයෙකුත් නැහැ බුදුහාමුදුරුවෝ කියන්නේ නායකයෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ හොඳ කැඩපතක්. සියයට සියයක්ම පරාවර්තනය කරන කැඩපතක්. අපි අපි ශාවකයෝ අපි මේ කැඩපත දිහා බලලා කැඩපතට ඇහුම්කන් දීලා අපේ හැටි දකින්න කෙනෙක්. ඒතර අපි කෑ ගැහුවොත් ඒ කැඩපත ඉදිරියේ සම්පූර්ණයෙන් දෝංකාරය දෙයි අපේම හඳ අපිටම හෙන්නට. අපි හිමීට කතා කරොත් සංසුන්ව හිටියොත් අන්න අපේ සංසුන් භාවය දකින්නට පුළුවන්. එතකොට මේක තමයි කල්යාණ මිත්‍රයෙක්ගෙන් ලැබෙන ඉහළම ප්‍රතිඵලය. අපිට අපේ හැටි දකින්නට බාහිර ආධාරකයක් වෙනවා කල්යාණ මිත්‍රයෙකුගේ ඔපවැටුණු සිතුවිලි ඔපවැටුණු වචන ඔපවැටුණු ක්‍රියා ඒ අපි හැමදෙනාටම අවශ්‍යයි පොතකට බෑ කැඩපතක් වෙන්නට හරි අමාරුයි මත්නිසාද පොත අජීවී දෙයක්. පොත මොනවද කියන්නේ කියලා පොතම දන්නේ නැහැ. පොත මේ කාටද කතා කරන්නේ කියලා කිසිම පොතක් දන්නේ නැහැ. පොත කතා කරන්නේ අතීතයටද අනාගතයටද වර්තමානයටද කියන්න කිසිම පොතක් දන්නේ නැහැ. පුද්ගලයෙක් එහෙම නෙමෙයි. සජීවී දෙයක්. වර්තමානයේ පවතින දෙයක්. කවුද මා ඉදිරියේ සිටින්නේ කියන එක ඒ පොත ඒ පුද්ගලයා දන්නවා පොත දන්නේ නැති වුණාට. දැන් මේක තමයි වෙන්නට ඕනේ. මොකද්ද? සමස්තයම දකින්න එක. කොටසක් කෑල්ලක් පංගුවක් නෙමෙයි. සමස්තය ලක්ෂණ අවලක්ෂණ බෙදන්නේ නැතුව කැඩපත බෙදන්නේ කොණ්ඩේ ලක්ෂණයි කියලා කොණ්ඩේ විතරක් පෙන්වන්නේ නැහැ. මූණ කැතයි කියලා මූණ වහන්නේ නැහැ. ඒ මොනවත් නැහැ. සියල්ලම ඉදිරියේ සියල්ලම තන. කැඩපතට ප්‍රශ්නයක් නැහැ ලක්ෂණව ලක්ෂණ. කැඩපතට ප්‍රශ්නයක් නැහැ ආකර්ෂණය හෝ විකර්ෂණය. සමස්තයම තමයි කැටපත හැම වෙලෙම ප්‍රකාශ කරන්නේ. ඒ වගේ අපස්තුරු විය යුතුයි සමස්තයම කතා කරන්නට. සමස්තය ගැනම හිතන්නට. පුංචි කෑල්ලක් ගැන නෙමෙයි. සමස්තේම ගැන. සමස්තේ කියන්නේ මොකද්ද? අපේ මායින් නෙමෙයි මෙන්න ලස්සනයි මෙන්න කැතයි කියන ටික නෙමෙයි මෙන්න හොඳයි මෙන්න නරකයි කියන එක නෙමෙයි ඊට වඩා ගැඹුරු ඊට වඩා කලල් විදිහට ඊට වඩා ප්‍රායෝගික විදිහට අපි ගැන අනිත් අය ගැන හිතන්නට කතා කරන්නට, දකින්නට. ඊළඟට ඒ බාහිර ආධාරකේ අපි ඒ විදිහට පාවිච්චි කරමින් අප මොකද්ද කරගන්නේ? අපේ හැටි දකිමින් අපත් ටික ටික දැන් එහෙම ආදර්ශයක් ලැබුණහම අපිට ඉන්නවා කෙනෙක් එයා එයා ලේසියෙන් තරහ ගන්නෑ. වෙයි මට තරහ එනවා. ඉතින් ඒ කුපිත නොවන කෙනා ඉදිරියේ මගේ තරහ මට හොඳට පේනවා. මම කොහොමද කෑ ගහන්නේ? මෙයා කෑ ගහන්නේ මම කෑ ගහනවා. මෙයා කලබල වෙනවා මම කලබල. මෙයා කලබල වෙන්නේ මම කලබල වෙනවා. ඒ මට හොඳට පේනවා. ඒ පෙනීම තුල වඩා වඩා මගේ කෝපය මට අඳුනා ගන්නට ඉඩ ලැබෙනවා. කෝපය අඳුනා ගන්නට අඳුනා ගන්නට ඒ කෝපය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ කාර්යයේ නිතර නිතර කෙනෙකු යෙදෙන විට මගේ සිතක්පත් වෙනවා උපවැටුණු කැඩපතක් බවට. ඒක තමයි මෙහි තියෙන කාක්හාරය, මෙහි තියෙන ප්‍රයෝජනය. ඒ ආශිර්වාදයක ප්‍රතිඵලයක් නෙමෙයි. බුදුදහම ආශිර්වාද ගැන කතා කරන්නේ කාගේවත් ආශිර්වාදයක ප්‍රතිඵලයක් විදිහට අපි කාගේවත් ලෙඩක් හොඳ වෙන්නේවත් මානසික රෝගයක් තුව වෙන්නේවත් කෙලෙස් නැති වෙන්නේවත් නැහැ. හැබැයි තව කෙනෙක්ගේ ආදර්ශයක් නිසා මටම මගේ රෝගය අඳුනාගෙන ඒ රෝගය අඩු කරගන්නට ඉඩක් ලැබෙනවා. ඒ විය හැකි දෙයක්. ආශිර්වාදයක් නිසා නෙමෙයි. මා මෙතෙක් කල හඳුනාගෙන හිටියේ නෑ මට කොහොමද තරහ එන්නේ කියලා මං කොහොමද බය වෙන්නේ මං කොහොමද මේ ආසාවන් පස්සපස්ස දුවන්නේ අන්න පළවෙනි වතාවට මට දැන් හොඳ ආදර්ශයක් තියෙනවා හොඳ කැඳපතක් තියෙනවා. දැන් මට පේනවා මගේ හිතේ ඇතිවන අරගල, කැළඹිලි, පෙරලි හැම එකක්ම මට දැන් පේනවා. පේන්න පේන්න මට හිතෙනවා මේ තැනත්ත කොච්චර තනකිල්ලද ඉන්නේ, මම කොච්චර අසහනෙන්ද ඉන්නේ. අන්න සැනසිලි දායක කැඩපතක් ඉදිරියේ මගේ අසහනය මට හොඳට පේනවා. මේකයි ඊටම වැදගත්. පූර්ණ වශයෙන් නිරෝගී කෙනෙක් ඉදිරියේ තමයි මා කොපමණ රෝගීද කියලා මට පේන්නේ. ලෙඩ ගොඩක් මැද අපිට පේන්නේ අපේ රෝගී ස්වභාවය. අපි ලෙඩ තමයි. නමුත් අපිට පේන්නේ හැම දිනාම රෝගී නම් හැම දිනාම රෝගී නම් හැම දිනාම ආතුර නම් හැම දිනාම දුබල නම් මගේ දුබලභාවය මට ඉස්සර තේරෙන්නේ නැහැ. අපි ඒක ඉස්සර ගණන් ගන්නෙත් නැහැ. අපි ඒක සාධාරණීකරණය කරනවා, සාමාන්‍යකරණය කරනවා. මේක තමයි හැටි කියනවා. නමුත් අහම්බෙන් එකපාරටම අන්න ඉන්නවා සම්පූර්ණයෙන් නිරෝගී කෙනෙක්. ඒ පූර්ණ නිරෝගී කෙනා ඉදිරියේ එයා ඉදිරියේ අන්න අපිට පේනවා මගේ තියෙන ලෙඩගොඩ. මං කොච්චර දුබලද කියන එක මට පේනවා. මං කොච්චර දුර්වලද කියන එක මට පේනවා. ඒක අඳුනගන්න අපිට ඕනේ කැඩපත. ඒක තමයි දැන් පසුබිමක් ඕනි කියන්නේ. දැන් කළු පාට ගැන කතා කරන්නේ සුදු පාට පසුබිමක් ඕනේ. එහෙම නැතුව කළු පාට ගැන කොහොමද කතා කරන්නේ? තියෙන්නේ කළු විතර නම් මේක විතරයි. ආ කතා කරන්න දෙයක් නෑ අපිට. ඒකට වචනෙකුත් නැති තියෙන්නේ කළු පාට විතර නම් අපි ඒකට නමක් දෙන්නේකුත් නෑ මෙන්න කළු පාට කියලා. ඔහේ ඉඳී එකක් හැබැයි එකපාරට සුදු පාට පහළ වුණොත් අනේ සුදු පාට තිරයක් බවට පත් වෙනවා කළු පාට දකින්නට. අන්න එතකොට අපිට පේනවා මෙන්න කළු පාට ඒක තමයි වෙන්නේ. <coughs> නැතු ආශිර්වාදයක ප්‍රතිඵලයක් නෙමෙයි සුදු පාට ආශිර්වාද කරලා නෙමෙයි මේ කළු පාට දැක්කේ. දැන් බුදුදහම කතා කරන්නේ හැම වෙලේම ප්‍රායෝගික ආදර්ශයක් ගැන. ඒ නිසයි කියන්නේ පණ්ඩිතානංච සේවනා. එනිසා කියන්නේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කර ආශ්‍රය කරනවා කියන්නේ මේකටයි ආදර්ශයක් ගන්න ආදර්ශයක් බවට පත් කරගන්න ඒ තැනත්ත දකින්න නෙමේ මාව දකින්නට තමන්ව දකින්නට ඒ තුලින් තමනුත් කැඩපතක් බවට පත් වෙන හැටි දකින්නට මුලින්ම කාටද මුලින්ම තමන්ටම ඊට පස්සේ ඊට පස්සේ අර ආදර්ශය නැති වෙලාවක උනත් අපිට තරහ එනකොට අපිටම තේරෙනවා මට දැන් තරහ එනවා මම දැන් කලබලයි. දැන් අපිට දිගටම අර පසුබිම ඕන වෙන්නේ දිගට මේ tire ඕන වෙන්නේ ඒක මුලදි විතරයි. හැම වෙලේම අපි මේ ආදර්ශයක් අරගෙන ඇවිදින එකක් නෙමේ සංසාරේ පුරාම කරන්නේ. ඒ ආරම්භයක් විදිහට. ඒ අපේ හිත රළු නිසා අපේ හිතේ වලවල් තියෙන නිසා අපිටම අපිව දකින්න බැරි නිසා තමයි අපි මේ බාහිර ආධාරකයක් ආරම්භයක් විදිහට ලබාගත්තේ. හැබැයි ඒ ආරම්භයේ මත අපි යනකොට ඊට පස්සේ ස්වාධීනව හුදකලාව අපිටම තේරෙනවා අපේ හිතේ ඇති වෙන වෙනස්කම්. අපේ ජීවිතයේ ඇති වෙන පරිවර්තනයන් අප ඉදිරියේම පරාවර්තනය වෙලා අපිටම පේනවා. අපිත්පත් වෙනවා ස්වයං කැඩපතක් බවට. ඉනිහාට අපිට ආදර්ශයක් අවශ්‍ය වෙන එකක් නෑ. එතෙක් ඕනේ. ඊට පස්සේ ටික ටික මතම තේරෙන්න පටන් ගන්නවා. අපිම ඉගෙන ගන්න පටන් ගන්නවා. මුලින් ගුරුවරයෙක් ඕනේ. ඊට පස්සේ අපිම ඉගෙන ගන්න පටන් ගන්නවා. මේ ස්වයං අධ්‍යාපනයක් බවට පත් වෙනවා භාවනාව. බුදුදහම. ඊටත් එහාට ගියාම අන්න අනිත්‍යයකට ආදර්ශයක් බවට පත් වෙනවා. ඒතර මේක මේ විදිහට පියවරවල් තුනකින් වෙන්නේ. මුලින් අපිට මොනවත් තේරෙන්නේ නැහැ. බාහිරෙන් කවුරු හරි ආවොත් තේරෙනවා එකපාරට මෙන්න මගේ හැටි කියලා. එතකල් මේක අපේ හැටි කියලා අපි ඉන්නේ. මිනිස්සුන්ගේ හැටි කියලා අපි ඉන්නේ තරහා ගන්න එක, දුක් වෙන එක, අඳන එක අපි හිතනවා ඕක තමයි මිනිස්සුන්ගේ හැටි. උපන්නොත් කොහොම තමයි කාටක් වෙනවා කියලා අපි ඉන්නේ. කාටත් වෙනවා තමයි ඇත්ත. අපි දන්න හැමෝටම වෙනවා. අපි දන්න හැමෝම අඬනවා දුකේදී. අපි දන්න හැමෝම විපතේදී අඬනවා. අපි දන්න හැමෝම වියෝවේදී ඉකික ගහනවා. ඒක තමයි ඇත්ත. හැබැයි ඔන්න එකපාරටම අපිට පුද්ගලෙක් හම් වෙනවා. එයා අඬන්නේ. කම්පා වෙන්නේ. සුසුම් හෙලන්නේ. අපිට හිතන මොකද්ද මේ? මේ විය හැකි දෙයක්ද? අපි කම්පණයටපත් වෙනවා. අපි කම්පණයටපත් වෙන්නේ කවුරුවත් අඬනවා දැකලා. මක්නිසාද අපි හිතනවා ඒක තමයි මානව සමාජයේ ස්වභාවය. සංසාරේ හැටි. එකපාරටම කෙනෙක් අඬන්නේ නැති කෙනෙක් දැක්ක ගමන් අපි කම්පණයටපත් වෙනවා. හැබැයි ඒ කම්පණය තුල ඇයි අපි ඒ කම්පණයටපත් වෙන්නේ? අපි ඒක ප්‍රතික්ෂේප අපි ප්‍රතික්ෂේප කරන්නේ කුමක්ද? අපි තියාගන්න හදනවා මේ වැළපෙන ස්වභාවය. අපි තියාගන්න හදනවා කම්පණයටපත් වෙන ස්වභාවය. දුක් වෙන ස්වභාවය. අපි ඒක තියාගෙන අර දුක් වෙන්නේ නැති ස්වභාවය අපි ප්‍රතික්ෂේප කරන්න බලමු. මේක වෙන්න බෑ කියලා. එහෙමත් කලාතුරකින් කෙනෙක් තමයි මෙතන මොකක් හරි ඇති කියලා ඒ ගැන හොයන්න පටන් ගන්නවා. අනිත් හැමෝම හිතන්නේ මේ මෙයා සමාජයේ සිටිය යුතු කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. එහෙනම් කලාතුරකින් කෙනෙකුට තමයි හිතෙන්නේ මෙතන යමක් ඇති නෑ මං වගේ නෙමෙයි. මං වගේ කෑ ගහන්නේ කලබල වෙන්නේ. අන්න ඒ තැනත්තා සංවේදී වෙනවා අර අකම්පිත කැඩපතට. ඒක තමයි පළවෙනි පියවර. ටික ටික ටික ටික තමන්ගේ රහස් තමන්ම අඳුනා ගන්නවා. අර අර පුද්ගලයා එක රහසක්වත් දැනගන්න යන්නෙත් නැහැ, කියන්න යන්නෙත් නැහැ. කැඩපත කිසිම රහසක් ගැන කෑ ගහන්නේ නැහැ. කිසිම රහසකට කැඩපත සංවේදී වෙන්නේ නැහැ. Tamanthම මටම මගේ රහස් ටික ටික පේන්න පටන් ගන්නවා. මේක අපූර්ව අපූර්ව අධ්‍යාපනයක්. මේ භාවනාව කියන්නේ මේ ධර්ම මාර්ගය කියන්නේ අපූර්වම ප්‍රාතිහාර්යාත්මක අධ්‍යාපනයක්. ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මට කැඩපත නැතුව බැරි වෙනවා. හැබැයි එක කඩේමකට එනවා මටම කැඩපත නැතුව හුදකලා වුණත් මේක කරගන්න පුළුවන් කියන එක තේරෙන වෙලාව. එතකල් බයේ ඉන්නේ අපි. ඒක දෙවෙනි පියවර මටම මගේ හැටි පේන්න පටන් ගන්නවා. මා ඉදිරියේම මගේ රෝග මට අඳුනා ගන්න ලැබෙනවා. බාහිර ආධාරක බාහිර උපකරණ ඕනේ නැහැ. සහ තුන්වෙනිම තවත් කෙනෙකුටත් මාව කැඩපතක් වෙන්න පුළුවන්. තව දුරටත් මා පිනිදු වුණාම, සියුම් වුණාම, ඔපවැටුණාම. ඉතින් මේක තමයි භාවනාව කියන්නේ. මේක තමයි බුදුදහම කියන්නේ. ඊටාම ප්‍රායෝගිකයි. ටික ටික පටන්ගෙන එහාට යන දෙයක්, ඊටාම රළු ගොරහැඩි දෙයක් බවට පත් වෙලා ඉන්න අපි ටික ටික ඔපවැටමින්, සිනිදු වෙමින් සුසිනිදු වෙමින් මෘදු භාවයටපත් වෙමින් සුමුදු වෙමින් අපේම රහ අපම අඳුනා ගනිමින් විවෘත වෙමින් කොටසක් ගැන නෙමෙයි අන්තුවක් ගැන නෙමෙයි සමස්තයම දකිමින් සමස්තයම ගැන කතා කරමින් වර්තමාන මොහොතේ සිද්ධ වෙන දේ කෙරෙහි පූර්ණ අවධානයකින් කටයුතු කිරීමට තමයි භාවනාව කියන්නේ අපි මේ උත්සාහ කරන්නේ අන්න ඒ භාවනාවට කොහොමද අවතීර්ණය වෙන්නේ මේක 아무තු දෙයක් නෙමෙයි නිසා භාවනාව අපි දන්නවා කොටස් දෙකයි සමත විදර්ශනා සමතයෙන් කරන්නේ මේ කැඩපත හදාගන්න එක කැඩපතක් බවට අපේ මනසපත් කරගන්න එක මේකේ කලු ටික අයින් කරලා වලවල් පුරෝලා උපදාලා පොලිෂ් කරලා හදාගන්න එක තමයි සමත කියන්නේ. මනස ජීවිතය දකින්නට කැඩපතක් බවට පත් කරගන්න එක. අපේම හිත, අපේම සිහිය. සමතයෙන් කරන්නේ ඒක. විදර්ශනාවෙන් කරන්නේ කැඩපතක් බවට පත්වුණු මනස භාවිතා කරමින්, පාවිච්චි කරමින්, ප්‍රයෝජනයට ගනිමින්, එය උපයෝගී කරගනිමින් දකිනවා අපේ ජීවිතයේ ස්වභාවය, කයේ ස්වභාවය, කයේ ඇති වෙන දේවල්, හිතේ ස්වභාවය, හිතේ ඇති වෙන දේවල්. තරහ තරහ විදිහට දකිනවා. ආ තරහ කියන්නේ ක්ලේශයක් මේක හොඳ නෑ කියලා අනිත් පැත්ත හැරෙන්නේ නෑ. ආසාව ආසාව විදිහට දකිනවා. තරහ නැත්තම් තරහ නෑ කියලාත් දකිනවා. කුණු තියෙනකොට කුණු තියෙන බව දකිනවා කුණු නැති වෙනකොට කුණු නැති බව දකිනවා කොණ්ඩේ අවුල් නම් අවුල් කියලා දකිනවා අවුල් නැත්නම් අවුල් නැහැ කියලා දකිනවා ඒක තමයි කැඩපතකින් ගන්න තියෙන ප්‍රයෝජනය තරහ නැත්නම් නැති බව දකිනවා තියෙනකොට තියනවා කියලා දකිනවා තියෙන තරහ අඩු වෙනකොට අඩු වෙන බව දකිනවා හිත විසිරෙනකොට විසිරුණු බව එකඟ වෙනකොට එකඟ වෙන බව ඒවා තමයි විදර්ශනාව කියන්නේ එතකොට භාවනාව කියන්නේ මේ සමත විදර්ශනා දෙක මෙයි කරන්නේ මනස රළු මනස ගොරහැඩි මනස කැඩපතක් වගේ සුමුදු බවට පත් කරගෙන ඒ කැඩපතක් බවට පත් වුණු මනසම ආය පාවිච්චි කරමින් තමන්ගෙම යථාර්ථ භාවය යථාර්ථ භාවය කියන්නේ තමා තුළ සිදුවෙමින් පවත්නා දේවල් සිදුවෙමින් පවත්නා ආකාරයටම දකිනවා කොටසක් තියාගන්නේ නැහැ. කොටසක් හංගගන්නේ නැහැ. කොටසක් වැඩිපුර වර්ණවත් කරලා කෑ ගහන්න යන්නේත් නැහැ. එක වගේ. ඒකයි උපේක්ෂාව කියන්නේ. උපේක්ෂාව කියන්නේ කෝකටත් එක වගේ. හැම දෙයකම එක වගේ. කොටසකට පක්ෂ වෙලා අනිත් කොටසට විපක්ෂ වෙලා නෑ එහෙම නෙමෙයි. කඩපතක් ලස්සනට පක්ෂ වෙන්නේත් නෑ. අවලස්සනට විපක්ෂ වෙන්නේත් නෑ. ඉන්නේ උපේක්ෂාවෙන්. අපක්ෂපාතීව මේක ඊටාම වැදගත් භවනාවට මේ අපක්ෂපාතී බව උපේක්ෂාව. එතකොට මේ විදිහට බලන්න අපි මේ කරන්නේ තව විදිහට කියනවා නම් කැඩපතක් හදාගන්නේ. කැඩපතක ලක්ෂණ අඳුනගන්න. විවේකී වේලාවක කන්නඩියක් කියන්නේ කෙබඳු දෙයක්ද කියන එක ගැන මෙනෙහි කරලා බලන්න. ඒකේ තියෙන ලක්ෂණ 1 2 3 4 5 6 කියලා අඳුනගන්න. කන්නඩියක ලක්ෂණ කළ බලන්න අපේ අපි හිතන විදිය කොච්චර මේක ළඟද දුරද කියලා. අපි හිතන්නේ කන්නඩිය හිතන විදිහටද නැත්නම් අමුතුම විදිහකටද? කන්නඩියක් හිතන විදියට හිතන්න පුරුදු වෙන එක තමයි භාවනාව කියන්නේ. එතන දුක අඩුයි. එතන ඇලීම් ගැටීම් අඩුයි. එතන සංසන්දනය කිරීම අඩුයි. එතන වර්තමානයේ තියනවා. එතන තනසිල්ල තියනවා. එතන අකම්පිත බව තියෙනවා. බලාපොරොත්තු නැති බව එතන තියෙනවා. කැඩපතක් තුල නැහැ කිසිම බලාපොරොත්තුවක්. ලක්ෂණ කෙනෙක් වෙන්න ඕනේ මං ඉස්සරහට. නෑ එහෙම එකක් නෑ. ඒ සියලුම බලාපොරොත්තු වලින් කැඩපත නිදහස් විනිර්මුක්තයි. සානවතත් කියන්න තියෙන්නේ අපි අපිම කැඩපතක් බවට පත්වීම තමයි මේ භාවනාවේ පරමාර්ථය. ඒ සඳහා විවේකී වේලාවක එක වෙලාවක නෙමේ දිගටම දිගටම මේ කැඩපතක ලක්ෂණ අඳුනා ගන්න බලන්න. කැඩපතක් ළඟ තියාගෙන බලන්න මේකෙන් මොනවද වෙන්නේ. මේකේ තියෙන ලක්ෂණ ಗುಣ මොනවද? මං හිතන විදිහේ කොච්චර ඒ ಗುಣ තියෙනවද නැද්ද? ඒකත් අඳුනගෙන බලන්න කැඩපතක් වගේ හිතන කෙනෙක් බවට පත් වෙන්න. ඒක තමයි බුද්ධ මනස කියන්නේ. ප්‍රබුද්ධ මනස කියන්නේ. පිබිදුණු මනස කියන්නේ. වෙන මොනවටවත් නෙමෙයි කැඩපතක් වගේ දකින හිතන පරාවර්තනය කරන කිසිවක් රඳවා ගන්නේ නැතුව සියල්ලම ප්‍රකාශ කරන සම්පූර්ණයෙන් විවෘත රහස් නැති ඕන කෙනෙකුට තමන්ගේ හැටි බලා ගන්නට ඉඩ තියෙන සුවිශාල දියමන්තයකට තමයි බුද්ධ මනස කියන්නේ වජිර කියන්නේ ඒකයි. වජිරාසනය කියන්නේ බුදු වෙන්න උදව් වෙච්ච ආසනයක කැඩ දියමන්තිය. දියමන්ති තමයි ලෝකේ තියෙන ස්වභාවිකම කැඩපත. වටිනාම කැඩපත. ඒ වගේ වටිනාම කැඩපතට තමයි බුද්ධ මනස කියන්නේ. ඒකට අපි මේ උත්සාහ කරන්නේ ඒ බඳු ප්‍රබුද්ධ මනසක් අප තුළම ඇති කරගන්න. අපි අපේ හිතේ හැටි බලන් උත්සාහ කරමු මොහොතින්ම.